චතුරිකෝ භික්ඛුනියෝ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ මහා වංශය සෝතාපන්න සෝතාපට්ටි සංයුත්තේහි සඳහන් කරන් තියදුණු දේශනා පාඨයක් මේ ප්‍රකාශිත වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා සවැත්නුවර තිබෙන රාජකාරාමයේ වැඩ ඉන්න අවස්ථාවකදී මේ රාජකාරාමයක ඒ නම යෙදී තිබෙන්නේ කෝසල රජතුමා විසින් එම ආරාමයේ කරවපු නිසයි. ඒක හින්දායි රාජකාරාමය කියලා කියන්නේ. ඒ සවැත් නුවර රාජකාරාමයේ වැඩ ඉන්න වෙලාවකදී දහසක් භික්ෂුණී සංඝයාටයි භාගතුන් වහන්සේ විසින් මේ දේශනාව වදාරන්නට යෙදුනේ මේ රාජකාරාමයේ එනමින් හැඳින්වෙන්නට හේතු වෙච්ච ලස්සන කතාවක් කට කතාවෙහි සඳහන් කරනවා. රාජකාරාමේති රඤ්ඤෝකාරිතත්තා එවං ලද්ද නාමි ආරාමි රාජකාරාමේ කියලා කියන්නේ කෝසල රජතුමා විසින් කරවපු නිසා එනමින් හැඳින්වෙන ආරාමය කියලා කියනවා. කතර රඤ්ඤෝති පසේ නදී කෝසලේන. ඉතින් කවර රජතුමා විසින්ද පසේ නදී කෝසල රජතුමා විසින් තමයි මේ ආරාමය කෙරෙව්වේ. පඨම බෝධියන් කියලා යස යසලාභග්ගපත්තම් සත්තාරං දිස්වා තිත්‍යාචින්තයන්සු සමනෝ ගෝතමෝ ලාභග්ග යසග්ගපත්තෝ නකෝපනේස අඤ්ඤං කිංචි සීලං වා සමාධින් වා නිස්සා එවං ලාභග්ගපත්තෝ භූමිසී සම්පන්නතේන ගහිතං සචේ මයම්පි 제තවන සමීපේ ආරාමං කාර්යේතෝ සක්කුණේ යාම ලාභව්‍ය සග්ගපත්ත අභවීයාම කියලා. ඒ කිව්වේ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම බෝධි කාලේ. ඒ කියන්නේ මුල් අවුරුදු 20 ඇතුළත සම්බුද්ධත්වයේ හිටන් මුල් අවුරුදු 20 ඇතුළත කාලය තමයි ප්‍රථම බෝධි කාලය කියන්නේ. ඉතින් මේ ප්‍රථම බෝධි කාලයේදී බුදුරජාණන් වහන්සේගේ කීර්තිය බොහෝ පැතිරී ගියා. මොකද පැතිරී බුදුරජාණන් වහන්සේගේ කීර්තිය පැතිරී ගියේ. මේ පැතිරී යන්න හේතුව කාටවත් හිතෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කීර්තිරාවය විශේෂයෙන් ධම්මදිව පැතිරී ගියේ. මොකද ඒකට හේතුව අනිත් ඒ කාලේ වෙනකොට පහළ වෙලා හිටපු ශාස්ත්‍රවරු හැටියට පෙනී හිටපු අය මේ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දහමෙහි නැත්නම් ඒගොල්ලෝගේ ඉගැන්වීමෙහි નિසරුකම නොනැති බොහෝ දෙනෙකුට තේරුම් ගියා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට. අහසට පොළොව වගේ මේ ඉගැන්වීම් අතර වෙනස පැහැදිලි වුණා. අතින් නොනැති අය කොයි කාලෙත් තියෙනද විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී භාගතුන් වහන්සේගෙන් ශ්‍රාවක භාවයේ පතාගෙන පාරමී ධර්මයේ පුරා පාරමී ධර්ම පුරාගෙන පැමිණි බොහෝ ඥානවන්ත සත්පුරුෂයෙ කාලේ හිටිය දඹදිවතලේ. සිය දහස් ගණන් මේකවර සෝවාන් ආදී මගඵල ලැබුවානේ. ඉතින් ඒ වගේ ඥානවන්ත පිරිසක් ඒ වෙනකොට පහළ වෙලා හිටියා. ඉතින් දඹදිව හිටපු වෙනත් ශාස්ත්‍රවරු කරාපු විකාර ඉගැන්වීම් එක මේ සද්ධර්මයේ දේශනා කරනකොට භාගතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලිව පෙනී ගියා. ඒක නිසා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මයේ කෙරෙහි පැහැදිලා භාගතුන් වහන්සේ කෙරෙහි මේ ප්‍රසාදය ඇති කරගත්තා. අතින් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කීර්ති විශේෂයෙන් පැතිරී යන්න හේතුව. දැන් මේ සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්නට ආරාධනා කරනකොටත් ওই කාරණේ මතක් කළානේ. පාතුර හේස් පාතුර හෝසි මගධේසු කුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ යනාදි වශයෙන් කියලා මේ මගධ රාජ්‍යයේහි මේට පෙර නොයෙක් විදිහේ ශාස්ත්‍රවරු පහළ වුණාය. ඉතින් ඒ අය විසින් මේ කෙලෙස් මල සහිත සිතින් හිතලා ඉදිරිපත් කරපු අසුද්ධ ධර්මයක් ඒ වෙනකන් දඹදිව තලයේ තිබුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ පිරිහි ගියන් පස්සේ. අතින් අන්න ඒක හින්දා මේ අමාදොර විවර කරලා දෙන්නේ කියලා තමයි සහම්පති බ්‍රහ්මරාජයාත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ. මොකද නැත්තම් මේ ධර්මය අවබෝධ කරගත හැකි ජනයාට ධර්ම දේශනා නොකළොත් මහා පරිහානියක් සිද්ධ වෙනවා. එයාට මේ ගැලවෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවායි කියලා. අතින් අන්න ඒකට සාධකයක් හැටියට දක්වන්න පුළුවන් අපිට මෑතකදී කියවන්න ලැබුණා පුතා. මේක ඉංග්‍රීසි පොතක සිංහල පරිවර්තනයක් ඉංග්‍රීසි ජාතික බටහිර ජාතික ලේඛකයෙක් විසින් ලියා තියෙන්නේ මම හිතන්නේ 1930 40 ගණන් වල වාගේ වෙන්න ඕනේ 20 ගණන් වල ඒ කාල පරිච්ඡේදයේ ඉතින් ඉන්දියාවට ඒත් ඇවිල්ලා තියෙන. ඉතින් ඉන්දියාව පිළිබඳ ඒ කාලේ බටහිර මේ ජනයාට ඉන්දියාවේ යෝග සාධුවරු සාධුවරුන්ගේ විශ්මිත හැකියාවන් ගැන බටහිර ප්‍රසිද්ධ වෙනකොට මේක ගැන සොයන්න පරීක්ෂණ කරන්න තමයි මේ ඇත් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවට. ඉතින් ඉන්දියාවට ඇවිල්ලා බොහෝ කාලයක් මාස කීපයක් මම හිතන්නේ මෙයාට හොඳ ධනස්කන්ධයක් තියෙන්නේ නැති ඒක නිසා එයා ඒවා වියදම් කර කර ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම ඇවිදිනවා ශාස්ත්‍රවරු සොයාගෙන. අතින් දැන් එයා බොහෝ අය එක්ක සාකච්ඡා කරනවා දවස් ගණන් මාස ගණන් එයාගේ ආශ්‍රයේ ඉන්නවා. එයාට දකින්න ලැබෙන බොහෝ දෙනෙක් මේ මිනිස්යන්ව රවටා ගන්න මොකක් හරි ප්‍රෝඩාවක් කරන අය තමයි වැඩි හරියම දකින්න ලැබෙන්නේ. ඒ මොනවා හරි විස්මිත දෙයක් කරලා පෙන්නලා නැත්නම් ඉතින් බොරුවට අනාවේකි කියලා මිනිස්සුන්ව රවටා ගන්න ක්‍රමයක්. අතින් ඒ කාලේ ඒ විදිහට ඉන්දියාවේ ප්‍රසිද්ධ හිටපු යම්කිසි සාධුවරයෙක්. එයා ඉතින් අනාවේහි කියනවා. එයා අනාවේහි කියන්නේ හැම වෙලේම අර අපේ සාහිත්‍ය ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු හිම කෙනෙක් ගැන මේ සංජය බෙල්ලට පුතේ කියලා හක් කියලා. එයා එක එකකටවත් අහු වෙන්නම හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඕන පැත්තකින් ලෙසල යන්න පුළුවන් විදිහට තමයි උත්තර දෙන්නේ. කොයි පැත්තට වුණත් ඒක හරවලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් ඇටියට දැන් මේ පුද්ගලයාත් එහෙම තමයි. එයා කියනවා මේ මෙතුමන වර්ෂ ගානකින් ලෝක යුද්ධයක් පටන් ගන්න කියලා. ලෝක යුද්ධ කොයි කොයි කාලෙත් තැනින් තැන තියෙනවානේ. ඉතින් දැන් ඔන්න නැගෙනහිර පැත්තෙන් යුද්ධයක් ආරංචි වෙනකොට ආසියාවේ කොහෙන් හරි ආ කියනවා ලෝක යුද්ධ නැගෙනහිරින් පටන් ගන්නයි කියලා. ඒක ඉතින් ඒක අවුරුදු ගානකින් මේ යුද්ධය ඉවර වෙලා බටහිර පැත්තෙන් යුද්ධයක් පටන් ගන්න කියනවා. අන්න බටහිරණී ලෝක යුද්ධ පටන් ගන්න කියලා. ඒකක්වත් හරියන්නේ නැතිකොට කියනවා ඒක ආර්ථික යුද්ධයක් කියන. අන්න ඒ වගේ. එතකොට ඒගොල්ලෝ බලන්නේ නිකන් මොනවා හරි කියලා යන්නේ යනවා පහදවා ගන්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් ඉන්දියාවේ තිබුණා. කියන්නේ ඒ වගේ ප්‍රසිද්ධ හිටපු ශාස්ත්‍රවරු 6 දෙනෙක් ගැන සඳහන් වෙනවානේ. පූර්ණ කස්සප, අජිත කේස කම්බලි, පකුද කච්චායන ඊළඟට මක්කලි ගෝසාල නිගණ්ඨනාත පුත්‍ර සංජය බෙල්ලට්ටි පුත්‍රයන් ආදි වශයෙන් තින් එයින් සමහරු උච්ඡේදවාදී උච්ඡේදවාදී කියලා කියන්නේ ඒගොල්ලෝ ඉඳන් කියුවේ මේ මොකද කියන්නේ මේ සත්‍යය කියලා කියන්නේ ධාතු හතක එකතු වීමක්. ඉතින් දැන් කවුරු හරි තවත් කෙනෙකුට පිහියෙන් යන්නත් ධාතු ගොඩක් ධාතු ගොඩක් අතරින් ගියා මිසක් වෙන වෙන දෙයක් නැහැ කියන්නේ. <laughs> ඒක එක පැත්තක ඇත්තක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ නම් කියන්නේ ඒකෙන් වෙන අකුසලයක්වත් මොකක්වත් නැහැ. ධාතු ගොඩක් ධාතු ගොඩක් අතරින් ගියා විතරයි. ආන්න මේ වගේ. සමහර ශාස්ත්‍රවරු කර්ම විපාක ඒව මොකක්වත් පිළිගත්තේ නැහැ. ඒ අතරින් එක මට මතකයි පූර්ණ කස්සපද කොහෙද ඉඳන් කිව්වා එක්කෙනෙක් ඉඳන් කිව්වා ගංගා ගඟේ එක පැත්තක එක යූරක යාත්‍රා කරමින් පහළ හිටන් උඩහට ඉන්න ඔක්කොම මිනිස්සු මරලා මරලා මරලා එක මස් ගොඩක් කරනවා. ඊළඟට ගංගා ගඟේ අනෙක් ඉවුර දිගේ යාත්‍රා කරමින් දන් දෙමින් යාග කරමින් දිගටම පින් කරගෙන එනවා. ඉතින් අර එක යුරක ඉන්න ඔක්කොම ජනී ජනයා මරලා මස් ගොඩක් කළත් අනිත් පැත්තේ ඉන්න ජනී ජනයාට දන් දෙමින් පින් කරමින් ආවත් දෙකේ කිසි වෙනසක් නැහැ දෙකේ කිසි විපාකයක් නැහැ කියලා සමහර විට කියනවා. ඉතින් ඔන්න ඔය වගේ ගැන්නේ තමයි තිබුණේ. නැත්නම් සමහරු හිටියා මේ ප්‍රතිහාරි පානවයි කියලා නිකම් බොරුවට ජනී ජනයා රවට්ටන අය දැන්. රජගහනුවර සිටුවරයත් එක සැරයක් එහෙම දෙයක් කළානේ. සඳුන් කොටයක් හම්බ වෙච්ච වෙලාවේ ඒකේ ලස්සන ඒකෙන් ලස්සන පාත්‍රයක් ලියවලා ඒක ඉතින් උසට උණගස් එකින් එක පුරුද්දලා පුරුද්දලා බොහොම උසින් එල්ලුවා. එල්ලලා ඉඳන් කිව්වා දමදිව යම්කිසි රිද්දිමත් යෝගීන් ඉන්නවා නම් තාපසයෝ ඉන්නවා නම් එරිදිමත් පැවිද්දෝ ඉන්නවා නම් එරිදියෙන් ගිහිල්ලා මේ පාත්‍රය ගන්න එරිදියෙන් ගිහින් ගන්න කෙනාට මේ පාත්‍රේ ලැබෙනවා කියලා. <clears throat> අතින් ඒ ගමන දැන් මේක ගන්න නොයෙක් විදිහේ පුද්ගලයෝ පැමිණියා. ඒ සමහර මේකට උපායක් වගේ ඇවිල්ලා අර පාත්‍රෙල්ලා තියෙන තැනට ඇවිල්ලා අහසට නගින්න වගේ සූදානම් වෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ ශිෂ්‍යෝ මොකද කරන්නේ මේ ඒ තාපසයා වතින් අල්ල ගන්නවා අනේ එපා ඔය පාත්‍රයක් වෙනුවෙන් එරිදි ප්‍රාතිහාරි පාන්න යන්න එපා කියලා අල්ල ගන්න. ඉතින් ඒකට අර තාපසයා සිටුවරටින් බලන්න මම මේක ගිහින් ගන්නයි හිටියේ මේගොල්ලෝ මට යන්න දෙන්නේ මේ පාත්‍රයක් වෙනුවෙන් එරිදි ප්‍රාතිහාරි පාන්න එපා කියලා කියන ඉතින් ඕක කිවි මටයි කියලා කියන. ඉතින් අන්න ඒ වගේ. ඉතින් ඒකට ඒ කරන්නේ බොරුවක්. ඉතින් සිටුබඳු සිටුතුමා කියන එහෙම හරියන්නේ නැහැ කොහොම හරි ගිහිල්ලා ගන්නයි කියන. ඉතින් ඔහොම යනකොට මොකද වුනේ මේ දවසක් මුගලන් මහරහතන් වහන්සේයි ඊළඟට තවත් මහරහතන් වහන්සේ නමකුයි මේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා මේක ගැන කතා වුණා. ඉතින් දැන් මේ රජගහ නුවර දැන් දවස් ගාණක් තිස්සේ මේ විදිහේ මහා කතාවක් පැතිරී ගිහින් තියෙනවායි. මේ රජගහ සිටුතුමා පාත්‍රය උසලට තැනක එල්ලා තියෙන උණගස් බැඳලා. ඉතින් මේක ගන්න තාම කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මෙච්චර දැන් ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේලා බොහෝ දෙනෙක් හිටිය රිද්දිමතු. ඉතින් එතකොට දැන් මිනිස්සෙයින්ට ඒත් කියන්නේ දඹදිව කිසිම මේ චිත්ත දියුණුවක් ඇති කෙනෙක් නැහැ මේ පාත්‍රය ගන්න තරම්වත් කෙනෙක් දඹදිව නැහැ කියන එකයි කියන්නේ. ඉතින් අර අනිත් රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේට ස්වාමීනි ඉතින් ස්වාමීන් වහන්සේ රිද්දිමතුන් අතර අග්‍රයිනේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පාත්‍රය ගන්න කිව්වා. ඉතින් සමහර මුගලන් මහ රහතන් වහන්සේ සමහරලාට ඉදිරියට වෙන්න යන දේ දැකලා නිසා වෙන්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණේ මුගලන් මහරහතන් වහන්සේ කියව නැහැ ඉතින් ඔබ වහන්සේටත් පුළුවන් වැඩේ කරන්න ඔබ වහන්සේ ගිහින් ওই පාත්‍රය ගන්නේ කිව්වා. ඉතින් ඒ ගමන අනිත් මහරහතන් වහන්සේ මොකද කරපු වැඩේ සිවුරක් පොරවාගෙන හෘදයෙන් අහසට නැග්ගා නැග්ගේ කොහොමද එතන ඒ මුගලන් මහරහතන් වහන්සේ තනිත් මහරහතන් වහන්සේ දෙනමම සිවුරු පොරවන තැන ගල්තලාවක් තිබ්බා ඒ ගල්තලාවත් මහපට ඇඟිල්ලෙන් ඔසවාගෙන තමයි අහසට නැග්ගේ. අතින් අහසට නැග්ගාම මේ ගල්තලාවේ විශාලත්වය නිසා මහරහතන් වහන්සේව පේන්නේ නැහැ. අර ගල්තලාව පේනවා. දැන් මිනිසුන්ට පේනවා අහසේ යන මහා විශාල ගල් පර්වතයක්. මිනිස්සු පුදුම වෙලා බලනවා මොකද්ද මේ අහසේ රජගහනුවර වටේ යන ගල් කුට්ටිය කියලා. ඒ ගමන මේ මහරහතන් වහන්සේ මොකද කරපු වැඩේ තමන් වහන්සේවත් තේින්න සැලැස්සුවා. ඒ ගමන මිනිස්සු ඇදගෙන ගෑ ගන්න පටන් ගත්තා. අනේ ස්වාමීන් වහන්සේ ගලනම් අතහරින්න එපා. ඕක වැටුණොත් රජගහ නුවර ඉවරයි කියලා. <laughs> ඊට පස්සේ මොකද කළේ මේ ස්වාමින් වහන්සේ මහපටැඟිල්ලෙම ගල තල්ලු කරාම ඒ ගල විසි වෙලා අර තිබිච්ච තැනටම වැටුණා. පස්සේ මේ රජගහ නුවර සිටුතුමාත් එළියේ මාලිගාවෙන් එළියට බැහැලා වැඳගෙන ඉඳාගේ ස්වාමීන් පාත්‍රෙත් තරම් නිවසට වඩින්නේ කියලා. ඉතින් මේ මහරහතන් වහන්සේ මොකද කළේ? පාත්‍රයත් අරගෙන රජමැදුර මේ සිටුතුමාගේ මන්දිරයට වැඩම කළා. නැත්නම් රජතුමා ප්‍රණීතව දානේ අර පාත්‍රයටම පූජා කරලා පාත්‍රයත් එක්කම දාන පූජා කළා. දැන් මේ මහරහතන් වහන්සේ පාත්‍රයත් අරගෙන වේළුවනාරාමයට එනකොට මහා පෙරහැරක් වගේ මිනිස්සු දැන් පුදුම සන්තෝෂයක් මිනිස්සුන්ට දැන් මේ ප්‍රාතිහාර්ය දැකලා මිනිස්සු කෑ ගහ පුඩි ගහ ඊළඟට අර උතුරු සළුව කරකෝ කරකෝ ජයഘോഷා කර කර එනවා පිටිපස්සේ ඉතින් වේළුවනාරාමයට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේට මහා ഘോഷාවක් ඒ මේ මිනිස්සු ජයഘോഷා කරනවා පෙළපාලියක් යනවා <laughs> දැන් පෙළපාලිය යනකොට දේශපාලන පෙළපාලිය යනකොට තියෙන මහා සද්ද කෑකෝක ගහ ජය වේවා හැම කීවි ඉතින් මේ මොකද මේ දැන් මේ රහතන් වහන්සේට ජය වේවා ජය වේවා කිය කී යනවා ඇති. මම දැක්ක එහෙම කතාවක් මේ මෑතකදීත් ඔය හරි ජනයා කියලා දැන් අර ඉන්දියාවේ අඩු කුලේ ජනයා බොහෝ දෙනෙක් මේ බුද්ධ ආගමට පැමිණියානේ බෞද්ධ ආගම වැළඳගත්තානේ. ඉතින් ඒගොල්ලොත් මේ වැඩි ඉතින් ධර්මයේ ගැන දන්නේ නැහැ. නමුත් අර ඒගොල්ලොත් අර ඒගොල්ලෝගේ කුල ප්‍රශ්නේ විසඳ ගන්න මේ බෞද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණේ වැඩි දෙනෙක්. ඉතින් ඔය ඉන්දියාවේ ලංකාවේ කෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලා ඉන්නකොට දවසක් එයාට ඇහෙනවලු මේ පාරේ ලොකු ගෝසාවක් බුද්ධා ජායි ජායි කිය කිය කෑ ගහනවලු. <laughs> ඉතින් මිනිස්සු මහා අයියෙන් බුද්ධා ජායි ජායි බුද්ධා ජායි ජායි කිය කිය කෑ ගහනවා. එයා බැලුවලු මොකක්ද මේ බුද්ධා ජායි ජායි කියන්නේ කියලා. ඉතින් මේ හරි ජාන්නේ යන්නේ ඒගොල්ලන්ට වෙන මොකුත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙන කියන්න මේ මොකන්ද අර සටන් පාටයක් වගේ එකක් නෑ ඒගොල්ලෝ කියන්නේ බුද්ධා ජය ජය බුදුරජාණන් වහන්සේට ජය වේවා ජය වේවා කිය කියනවා <laughs> ඉතින් අන්න ඒ වගේ සමහරවිට මේ රහතන් වහන්සේට ජය වේවා ජය වේවා කිය කිය එන්න. ඊට පස්සේ භාගිතුන් වහන්සේ ඇහුවා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ මහා ගෝසාව මේ දේරුවානාරාමයේ ඇස්සේ ඇහෙන්නේ කියලා. ඒ ගමන කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනින් සෑ බලන්න හිටුවා මේ මෙන්න මේකනේ වෙලා තියෙන්නේ අපි මේ අසුවල් රහතන් වහන්සේ මේ රජගහනුවර සිටුතුමාගේ අර හඳුන් පාත්‍රය අරගෙන මේ මිනිස්සු කෑග ගහ ඔල්වර් සංහඬින් පිටිගෝසා කර කර එනවායි කියලා. ඊට පස්සේ මොකද කළේ භාග්‍යතුන් වහන්සේ වෙලාවෙම පිරිස රැස් කරවල සංඝ පිරිස රැස් කරවල අර රහතන් වහන්සේ ගෙන්නලා පාත්‍රයක් ගෙන්නලා ඉඳන් කිව්වා පාත්‍රේ කැබලි කරලා කෑලි වලට කඩන්න කිව්වා. කැබලි වලට කඩලා හස්සලා භික්ෂුන් වහන්සේලාට දෙන්න කිව්වා රච්චි කරලා එකකින් ගන්න ඕනේ වට රත්න දුන්නේ. ඖෂධයක් වශයෙන් පාවිච්චි කරන්න දෙන්නේ කියලා එදා හිට භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක් වැනෙව්වා. මේ මොකද කියන්නේ භික්ෂුන් වහන්සේලා විසින් මවා පෑම් කරන එද්දු ප්‍රතිහාරි නොකළ යුතුයි කියලා. මොකද දැන් මේ පාත්‍රයක් සඳහා එද්දු ප්‍රතිහාරි පෑවේ. ඒක නිසා ඒක බුද්ධ ශ්‍රාවකයන් විසින් නොකළ යුතුයි මේ ආමිෂයේ සඳහා ජනයා පහදවා ගන්න එද්දු ප්‍රතිහාරි නොපෑ යුතුයි කියලා සිල්පදයක් පැනෙවුවා. නැත්නම් ඒක දික්ඨානුගතියට යනවනේ. ආදර්ශයට ගන්නවනේ දැන් අසුවල් රහතන් වහන්සේ පාත්‍රයක් වෙනුවෙන් මිනිස්සු පහදවා ගන්න එදි ප්‍රතිහාරය පෑවා කියලා ඕක භාගතුන් වහන්සේ සුණුත් අනුමත කළා නම් තවත් වගේ නොයෙක් දේවල් කරන්න බොහෝ දෙනා පෙළඹෙනවා. අන්න ඒක කර නවත්තන්නයි භාගතුන් වහන්සේ වදාළේ අර පාත්‍රේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කෑලි වලට ගන්න ඕක උරච්ච කරන්න ගන්නයි කියලා කිව්වා. ආයෙ නැවත මේ වගේ දෙයක් කරන්න දෙපයි කියලා කිව්වා. හැබැයි ඒ අත්හිටෙව්වේ අර ඒකට කියන්නේ විකුබ්බන ඉද්ධි කියලා කියන්නේ ඒ කියන්නේ නොඑක් මවාපෑම් කරන රිද්දිය. දැන් මහරහතන් වහන්සේ මේ ගල පොළොවෙන් ඉහළට අරගෙන මහපට ඇඟිල්ල රඳවගෙන අහසේ ගමන් කළාන. අන්න ඒ වගේ රිද්දියෙන් තමයි කරන්න බැරි. නැත්තම් අදිෂ්ඨාන රිද්දී කරන්න පුළුවන්. ඒ අදිෂ්ඨාන රිද්දී කියන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ, ඉට්ටි උත්‍යාදී මහරහතන් වහන්සේලාත් එක්ක ලංකාවට වැඩිය අදිෂ්ඨාන රිද්දී කියන්නේ. ඒ කියන්නේ ධම්මදිවේ ඉඳගෙන අදිෂ්ඨාන කරනවා මේ පස් දෙනා වහන්සේ මා සමග දම්පපණි දීපේහි මේ මිසක පර්වතයේ අහවල් පර්වතයේ මස්තකයේ වැඩ හිටින්න ඕන කියලා. ඉතින් මේ සමාපත්තියට සම්වැදිලා අදිෂ්ඨානය අදිෂ්ඨාන කරලා ඒකෙන් නැගී හිටිනවත් එක්කම ධම්මදිව තලයෙන් අතුරුදහන් වෙලා මිසක පර්වතයේ වැඩ ඉන්නවා. ඒ ඔක්කොම අදිෂ්ඨානෙදී. ඉතින් දැන් ඔන්න ඔය වගේ නැති මහා ශ්‍රාවකයන් වහන්සේලා ඔය වගේ නොඑක් විදිහේ ප්‍රාතිහාරි පෑම් පවා සිද්ධ කළා. ඉතින් අන්න ඒක නිසා මොකද වුනේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රථම බෝධි කාලයේම මහජනයා අතර විශාල කීර්තිරාවයක් පැතිරී ගියා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් චිත්ත දියුණුවත් මේ ශ්‍රාවක සංඝයාගේ තියෙන ගුණ යහපත්කමත් ගැන. ඉතින් එහෙම කීර්තිය පැතිරෙන්න පැතිරෙන්න මොකද වුනේ? ජීවිතේ පැතිරෙන ධර්මයට වැඩි ජනතාව යමු වෙනවා ඒකත් හරි ඒත් එක්ක මොකද වෙන්නේ ජනයාගේ පැහැදීම වැඩි වෙනකොට මොකද වෙන්නේ අන්න හරි ලාභ සත්කාර වැඩි වෙනවා ඉතින් ඒ කාලේ යනකොට ඉතින් භික්ෂුන් වහන්සේලාට බොහෝ දාන සිවුරු සේනාසන වල ලැබෙනවා භික්ෂුන් වහන්සේලාට ඒවා ලැබෙනකොට අන්නේ තීර්ථකයන්ට අඩු වෙනවා මිනිස්සු ඉතින් අන්නේ තීර්ථකයන්ට ඊට පස්සේ දන් දෙන්නේ නැහැ නේ මහා සංඝරත්නයට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන කරනවා. ඉතින් මේක නිසා මොකද උනේ? අන්නේ තීර්ථකයන්ට ලාභ සත්කාර ආදී අඩු වෙලා ගියා. ඉතින් එහෙම අඩු වෙනකොට මේගොල්ලෝ කල්පනා කළා මේගොල්ලෝ මේ ආධ්‍යාත්මික දියුණුව කියන එක දන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මොකද මෙච්චර මේ ලාභ සත්කාර කීප ප්‍රශංසාදී ලැබෙන්නේ? ඔය වෙන දෙයක් නිසා නෙමේ අනිවාර්යයෙන්ම උන්වහන්සේට ජය භූමියක් හම්බෙලා තියෙනවා පැවැත්නුවර ජේතවනාරාමේ. මේ ජය භූමිය නිසා තමයි මේක හැම වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් ඒ කිට්ටුවම ආරාමයක් හදාගත්තොත් අපටත් භූමියේ බලෙක් ආව සත්කාර ලැබෙයි කියලා හිතුවා. දැන් ඔය පෙර ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය පිහිටුවා ගත්තෙත් එහෙමයි කියනවනේ. අලගක්කෝනාර කියන ඇමතියා දවසක් ওই ප්‍රදේශයේ යනකොට මේ බක්කාරි ඔය විරුද්ධ තත්තු දෙන්නේ අපි කියමුකෝ මෙහෙම දැන් මේ මොකද කියන්නේ දැන් සර්පයේ ගෙම්බ පස්සේ ලෝන මිසක ගෙම්බ සර්පයා පස්සේ ලෝන සිටින්නේ අන්න ඒ වගේ දර්ශනයක් මොකක් හරි දගලා තියෙනවා. ඔය ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ පිහිටි භූමියේ. අතින් ඒක දැක්කහම මේ අලගත් කොණාර ඇමතියා කල්පනා කළා අනිවාර්යයෙන් මේක ජය භූමියක්. ඒක තමයි මේ දුර්වල කෙනාට මෙතනදී විශාල බලයක් ලැබී තියෙන්නේ තමන්ගේ සතුරව පරද්දන්න කියලා. එහෙම තමයි කියනවා කෝට්ටේ රාජධානිය ඉදිකලා කියලා. කියන්නේ මට මතක නැහැ ওই සතු දෙන්න ගැනත් ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. අන්න හරි. ඉතින් අලගත් කොණාර ඇමතියා කල්පනා කළා අනිවාර්යයෙන් මේ භූමිය බලයෙන් තමයි මේක වෙන්නේ. මොකන්ද? සත්තුදේ අන්න හරියන්නේ කාව නරියපත් වේලෝ නේ ඒකයි වෙලා තියෙන්නේ අලගක් කොනාරෙම දිඳගෙන තියෙනවා ආව නරියපත් වේලෝ එතින් අන්න ඒ වගේ දැන් මේ මොකද කියන්නේ අනේ තීර්ථකයෝ කල්පනා කළා ඒ වගේ භාග්‍යතුන් වහන්සේට ජය භූමියක් හඳුලා දෙනවා මේ ජේතවන උයන ඒකෙන් හින්දා තමයි උන්වහන්සේට මෙච්චර මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ. අපිත් ඒ කට් කිට්ටුවම අපේ ආරාමයක් හදා ගන්න ඕනේ. එතකොට එතකොට අපට ලැබෙයි කියලා. ඉතින් මොකද කළේ මේ තමන්ගේ උපස්ථායකවරුන්ට කියලා සල්ලි එකතු කරගත්තා. ඉතල ලක්ෂයක් පමණ සල්ලි එකතු කරගත්තා. ඉතින් මේ සල්ලි ටිකත් අරගෙන ගියා රජුරුවන්ව හම්බෙන්න. හෝසල රජතුමාව හම්බෙන්න ගිහිල්ලා ගියාම ඉතින් ඇහුවා මොකද වහන්සේලා ආවේ? එතකොට කිව්වා අපි මේ ජේතවනාරාමෙ කිට්ටුව අපේ ආරාමයක් හදාගන්නයි අපි සූදානම් වෙන්නේ. මේ ඕක වළක්වන්න ඉතින් අනිවාර්යයෙන්ම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුන් වහන්සේගේ ශ්‍රාවකයොත් එයි. ඉතින් ඔක වළක්වන්න ඒක ඉඳන් ඉතින් ඔබ මේ ඔබතුමා සද්දනෙක් ඉන්න මේක තියාගන්න කියලා අර කහවණු ලක්ෂය දුන්නා. <laughs> ඉතින් දැන් රජුරුවත් බැලුව එකපාරම හොඳ කොඩ්ඩියක් හම්බුණාන් කහවන් ලක්ෂයක්ම හම්බුණානේ කියලා ආ හොඳයි හොඳයි ඒක මම ඉතින් බලා ගන්නම්කෝ කියලා අර පිරිස පිටත් කළා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ දැන් අර අනිත් තීර්ථකයෝ ගිහිල්ලා තමන්ගේ උපස්ථායක පිරිසත් අඬ ගහගෙන මේ දැව ආදී ඉතින් ගොඩනැගිලි හදන්න ඕන අප කරන අරගෙන ගිහිල්ලා මේ ජේතවනායකනේට කිට්ටු ඉදමක දැන් මේගොල්ලෝ මේගොල්ලෝගේ ගොඩනැගිලි හදනවා. මහා සාද්දයක් ඇහෙනවා මේගොල්ලෝ ගෑන පොගගා ගොඩනැගිලි හදන්න සැලසුම් කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට මේ සාද්දය ඇහිලා භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියෙන් නික්මිලා මේ ගන්ධ කුටියේ ස්තූපුව තියෙනවානේ ස්තෝපුවේ හිටගෙන බැලුවා. බලලා ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා ඇහුණා මොකද්ද මේ මහා සද්දයක් ඇහෙන්නේ ආනන්ද හරියට මා මේ මාළු අල්ලන තැනක මාළු කාර්යෝ ගෑ ගන්නවා වගේ කියලා ඇහුවා. ඉතින් දැන් ජේතවනාරාමයේ තිබිච්ච දෙයක් තමයි මේ සිහදහස් ගණන් භික්ෂුන් වහන්සේලා හිටියත් බොහොම නිශ්ශබ්දයි. ඉතින් ඔය අපේ මේ පිටකේ සෝත පිටකේ සඳහන් වෙනවා මේ සක්මන් කරනකොට භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන්ම සක්මන් කරලා තියෙනවා. එක සූත්‍රයක සඳහන් වෙනවා එක පැත්තක සාරිපුත්ත මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් සක්මන් කරනවා. තව පැත්තක මුගලන් මහ රහතන් වහන්සේත් මුගලන් මහ රහතන් වහන්සේගේ පිරිසත් සක්මන් කරනවා. තවත් පැත්තක ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිරිසත් සක්මන් කරනවා. ඔය ASCII දේවදත්ත හාමුදුරුවෝ තමන්ගේ පිරිසත් එක්ක සක්මන් කරනවා. <laughs> ඉතින් ඒ වගේ. එතකොට මේ මොකද කියන්නේ සියදහස් ගණන් වික්ෂුන් වහන්සේලා හිටියා අනිත් එක ඉතින් ජේතවනාරාමේ අද නටබුන් තියෙන හැටියට මේ අද කාලේ මේ මහා අපේ ලංකාවේ තියෙන ආරණ්‍ය වල වගේ ඈතින් ඈතින් කුටි තිබුණත් මේ බොහොම ළඟ ළඟ කුටි සේනාසන තිබිලා තියෙනවා. ඉතින් ඒ වුණත් උන්වහන්සේලා නිහඬව තම තමන්ගේ බර භාවනා කටයුතු නිස්සබ්දව කරගෙන තියෙන. ඒකයි මේ සියදහස් ගණනක් හිටියත් බොහොම නිස්සබ්දයි. අනිත් දැන් ඒක නිසා මොකද උනේ අර අල්ලපුවත් මේ අන්නේ තීර්ථකෝ කෑකෝ ගහලා ලියුස්සගෙන දගලනකොට භාගතුන් වහන්සේත් එළියට ඇවිල්ලා බැලුවා මොකද්ද මේ කොල්ලහලේ කියලා. අතින් භාගතුන් වහන්සේ තේරුම් ගත්ත දැන් මේගොල්ලෝ මෙතන මේ ආරාමයක් හදාගත්තොත් එහෙම මේ වික්ෂුන් වහන්සේලාට මේකෙන් බොහෝ කරදර ඇති වෙනවා පීඩා ඇති වෙනවා මෙතන විවේකීව බණ භාවනාවක් අත් කරගන්න බැරි තත්වයක් ඇති වෙනවා අතින් ආනන්ද සානහන්දට කතා කරලා කිව්වා ආනන්ද මේගොල්ලෝ මේ ශාසනයට ප්‍රතිවිරුද්ධ අයනේ. මේගොල්ලෝ මෙතන ආරාම හදාගත්තොත් එහෙම වික්ෂුන් වහන්සේලාට කරදර වෙනවා. ඒක නිසා මේ රජුරවන්ට කියලා මේගොල්ලෝ අස් කරවන්න මෙතන කිව්වා. ඉතින් ඒ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා රජගේ දොරකොඩ වැඩ වුණා. ඉතින් රාජපුරුෂේ මුරකාරයෝ ගිහිල්ලා කිව්වා දේවයන් වහන්සේ මෙතන වහන්සේලා ඇවිල්ලා ඉන්නවා කියලා මතක් කළා. දැන් රජුරෝ ගත්තනේ අල්ලසක්. රජුරන්ට ඉතින් මූණ දෙන්න බෑ. රජුරෝ සද්ද නැතුව ඇතුලේ හැංගිලා හිටිය එළියට ආවේ නැහැ. ඉතින් ඒකම නානන්ද ස්වාමින් වහන්සේ පිරිසයි දොරකොඩ බලන් ඉඳලා බලන් ඉඳලා දොර අරින්නේ නැහැ. එන්න කියන්නේ නැහැ. ඒතොල්ට ආපහු සැරයක් ජේතවනාරාමයටම වැඩම කළා. ඒ ගමන භාගතුන් වහන්සේ කරපු වැඩේ මේ බලන්න දැන් භාගතුන් වහන්සේටත් ඒ වෙලාවේදී ඒ වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් මේ ප්‍රශ්නේ මොකක් හරි ඉවරයක් වෙන්නේ ඉතින් ඊළඟට අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාව කැඳවලා කිව්වා එහෙනම් මේ ඔබලා ගිහිල්ලා රජුරවන්ට කරුණු දක්වලා මේ කස් කරවන්න මෙතනින් කියලා. ඉතින් සාරිපුත්ත මංගල්ලාන මහරහතන් වහන්සේලාත් රජමාලිගාවට ගිහිල්ලා දොරකඩ වැඩ වුණා. කලින් දවසේ වගේම රජතුමා එළියට ආවේ නැහැ ඇතුළට වඩින්න කියලා රහතන් වහන්සේට කිව්වෙත් නැහැ. ඒ ගමන එදුදෙනා වහන්සේත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඉඳන් කිව්වා ඉතින් මේක මේ රජුරෝ මේ මොකක් හරි කියනවා රජුරෝ මේක මග හරිනවයි කියලා. ඒ ගමන භාගතුන් වහන්සේ අන්න ඒ වෙලාවේදී යන බලන්නේ කර්ම රැස් කරගන්න හැටි භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී මේ රජුරෝ ගැන අනාවැකියක් පළ කළා. සත්තා තංකනං ඒව යාකාසී අත්තනෝ රජ්‍යයටත්වා කාලංකාතු නල විශ්වෙත් බලන්නේ රජුරු මේ කරගත්තු දේ හින්දා භාගතුන් වහන්සේ දේශනා කරන රජුරවන්ට තමන්ගේ රාජ්‍යය ඉඳලා මැරෙන්න හම් වෙන්නේ නැහැ කියනවා. තේනවා. රජුරවන්ට රජුරව වශයෙන් මැරෙන්න හම් වෙන්නේ නැහැ කියනවා. රජුරවන්ට මැරෙන්න වෙන්නේ රාජ්‍ය අහිමි වෙලයි කියනවා. ඒ මොකද ඉතින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගිහාමත් එළියට ආවේ නැහැ මේ අල්ලස කියලා. අතින් ඒ ගමන භාගතුන් වහන්සේ මොකද කළේ? දෙවැනි දවසේ සමන් වහන්සේම භික්ෂු සංඝයා පිරිවරාගෙන ගිහිල්ලා රජ මෙඳුරේ දොරකඩ වැඩ වුණා. අතින් රජතුමාට බුදුරජාණන් වහන්සේ ආවහම නැවදීන් ඉන්න බෑ. ඒ ගමන මොකද කළේ දොරවල් අරින්නේ කියලා රජ මෙඳුරේ ආසන පනවලා භාගතුන් වහන්සේව රජ මෙඳුරට වඩම්මා ගත්තා. වඩම්මාගෙන මේ දානි පූජා කළා. ඉතින් දානි වළඳලා ඉවරනයින් පස්සේ මේ මොකද කළේ ඇති මගේ හැල්ල යන්නත් බැහැනේ ඇවිල්ලා රෑම් භාගතුන් වහන්සේ ළඟ අසුන් ගත්තා භාගතුන් වහන්සේ එකපාරම කාරණේ කියන්නේ නැතුව මේ පුරාණ කතාවක් ගැන හැර දැක්වා රජතුමාට කාරණේ වැටහීම සඳහා දැන් කියවා මහරජතුමනි මේ පැරණි කතාවක් තියෙනවා ඉස්සර කාලේ භරු කියන නමින් රටක් තිබුණා ඒ භරු රටේ හිටියා භරු රජුරු කියලා දැන් රටේ නමින් රජුරවන්ව හඳුන්වනවානේ. ඉතින් බරේ බරු රටේ රජුරවන්ව බරු රජුරව කියලා හැඳින්වනවා. අතින් මොකද කියන්නේ? ඒ බරු රටේ තිබිලා තියෙනවා කන්දක් එක විශාල කැලයක්. මහා කැලයක් තිබිලා තියෙනවා. ඒ කැලේ ඉඳලා තියෙනවා 500ක් වගේ තාපස පිරිස ඉන්න මේ මොකද කියන්නේ ලෞකික අභිඥා හැම තියෙන තාපස කොටස් දෙකක්. ඒගොල්ලෝ ලෞකික අධ්‍යාන උපදවලා ඔය ප්‍රතිහාරය ආදී කරන්නත් ශක්තිය තිබිච්ච තාපස පිරිසක්. ඉතින් මේගොල්ලෝ ඉතින් ඔය කැලේ ගොල කකා ඉඳලා වෙහි කාලෙට කන්ද පල්ලෙහාට බැහැලා ගම්මානවල ගම්මාන ආශ්‍රිතව ඉන්නවා ඔය ලුණු සහිත ආහාර ලබා ගැනීම සඳහා. ඉතින් ඒගොල්ලෝ ආවහම ඔය බරු නගරේ කියන්නේ අගනුවර කිට්ටුව සාලතින් ඔය සෙවන තියෙන නුග ගස් වාගේ මහා ගස් දෙකක් තිබිලා තියෙනවා. ඉතින් මේ ගස් දෙක ආශ්‍රිතව තමයි මේ දෙගොල්ල ලැබුම් ගන්න. එක නඩයක් ඇවිල්ලා ඒගොල්ලෝ එක ගහක් යට ඉන්නවා අනික නඩේ ආවම අනික ගහ ළඟ ඉන්නවා. ඒක තමයි එතන තමයි ඒගොල්ලෝ අර తాවකාලික පන්සල් හදාගෙන ඉන්නේ. ඉතින් මේ ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් අර කැමති කාලයක් ගම්මාන ඉසුරු කරගෙන ඉඳලා ආපහු වෙහි කාලි ඉවර වෙච්චාම මේ අර කන්දේ කැලෑ වලටම යනවා. ඉතින් කොහොම කාලයක් යනකොට අරුදු කීපයක් යනකොට එක ගහක් මැරුණා. ඉතින් අර විශාල මුළු ගස් තියෙනවනේ ඉතින් 500 500 කට වටේ වාඩි වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන මොකද ඒ කාලේ පැන්නාම ගහ මැරිලා යනවා. ඉතින් එක ගහක් මැරුණා. ඊට පස්සේ මොකද වුනේ දැන් ඔන්න ඊළඟ වර්ෂයේ අර වෙහි කාලය ආවහම මේ අර දැන් මැරිච්ච ගහ තියෙනවානේ. ඒ මැරිච්ච ගහ යට ලැබුම් ගන්න පාටි ගහ ගන්න තාපස පිරිස කල්පනා කළා. දැන් අනිත් ගහ යට අපි දෙගොල්ලොන්ටම ඉන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එහෙනම් දැන් අපි මේ වාඩි ගහ ගන්න ගහ මැරිලා ඒක යට හෙවර නැහැ දැන්. ඒක හින්දා අපි අනිත් ගහ යට නවතැන් ගමු අනිත් පිරිසත් ආවම මේගොල්ලොන්ටත් ඒ ගහයටම ඉන්න පුළුවන් කියලා දැන් මෙච්ච ගහයට වෙනදට මේ වාඩිලා ගන්න තාපසභූමි විස දැන් අනිත් ගහයට වාඩිලා ගත්තා ඊට පස්සේ තමයි ඒ ගහ අයිති කණ්ඩායම ආවේ ඒ ගමන ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඉඳන් කිව්වා වෙනදට ඉතින් අපි මේ මේ ගහයට වාඩිලා ගන්න මොකද ඔබ වහන්සේලා මෙතෙන්ට ආයද කියලා හැවුවා. දැන් කිව්වා ඉතින් අර අපි වෙනදට වාඩි දා ගන්න ගහ මැරිලා දැන් ඒක හින්දා අපි මේ දෙගොල්ලන්ට මෙතන ඉන්න ඉඩ කඩ තියෙනවානේ අපි ඉතින් දෙගොල්ලන් මෙතන ඉමු ඒකයි අපි මෙතනට ආවේ කිව්වා ඒ ගමන ඉඳන් කිව්වා මේ මොකද කියන්නේ ඉඳන් කෝ බෑ බෑ එහෙම කරන්න බෑ දැන් පිරිස් දෙකකට මෙතන ඉන්න බෑ ඔහෙලා යන්න අපිට මේ ගහයට ඕන අපි තමයි වෙනදට මේ ගහයට ඉන්නේ කියලා කිව්වා අතින් මේ ඒ ගමන අරගොල්ලොත් ඉඳන් කිව්වා එහෙම බෑ දෙගොල්ලම යමුයි කිව්වා. ඒක කතාව දිගින් දිගට ගියා. ඉතින් ඒ ගමන මොකද කළේ අර දෙවනුවට ආපු කණ්ඩායම මේ සම්නුහරුවල් වෙලා අර කලින් ආපු පිරිස කොහොම හරි නැගිටවල බලෙන්ම ඇදලා එළියට දැම්මා. ඊට පස්සේ මොකද කළේ මේගොල්ලෝ කල්පනා කළා හොඳයි අපිටත් බැරියයි හොඳ පාඩමක් උගන්වන්න මුන්ටයි කියලා කියලා ඒ ගම්වල දැන් මේ පිරිසෙත් ඉන්නවා ලෞකික එ르දිහිම තියෙන තාපසවරු. මේගොල්ලෝ කරපු වැඩේ මේ එ르දියෙන් මැව්වා රත්තරන් රතරෝද දෙක. හරි. ඉතින් මේ රතරෝද දෙකකුයි ඒකේ අර මැද අක්ෂය තියෙනවනේ. රෝද දෙක සම්බන්ධ වෙන අක්ෂයාත්මවල දැන් මේගොල්ලෝ මේ රත්තරන් රෝද දෙක කරකවගෙන තල්ලු කරගෙන රජමාලිගාවට ගියා. ඉතින් කොහොමද මේ රත්තරන් රෝද දෙකක් නැවේ කියලා හිතන්න එපා. ඒක පිළිඳ වච්ච මහරහතන් වහන්සේ උතුම් වැඩ කළා. මේ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩි හිටියර මිනිස්සුන්ට වසලය වසලය කියලා කතා කළේ තමන් වහන්සේ කියලා. ජම්ම පුරුද්ද නිසා. ඉතින් එතුමන් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. ඉතින් එතුමන් වහන්සේටත් ওই වගේ විශේෂ හැකියාව තිබුණා. ඉතින් දවසක් එතුමන් වහන්සේ රජගහ නුවර පටේම තියෙනවනේ කඳු ওই කන්දක මේ පර්වත කුහරයක් සුද්ධ කරමින් හිටියා. බිම්බිසාර මහ රජතුමත් උතන්ට වැඩම කරගෙන පැමිණිය අය වෙලාවේදී ඇවිල්ලා එහෙම ස්වාමීනි මොකද කරන්නේ තෙරුන් වහන්සේ කියලා. ඒක මොකද රජතුමනි මම මේ ඉන්න ගල්ලෙන සුද්ධ කර ගන්නවා කියලා කිව්වා. ස්වාමීන් වහන්සේට ඔය වැඩ කරගන්න ආරාමිකයෙක් දෙන්නද කියලා ඇහුවා. කිව්වා රජතුමනි මම ඔබ භාගතුන් වහන්සේගෙන් අහලා ඉන්න ඕනේ කියලා කිව්වා. දැන් කියන්නේ උදව්වට වස්තායකේ දෙන්නද කියලා අහපු එකයි. ඒ ගමන හොඳයි නම් අහලා බලලා කියන්නකො කියලා කිව්වා. මේ ස්වාමී කිලින්දවච්ච ස්වාමීන් වහන්සේ පණිවිඩකාරයෙක් කියව බුදුරජාණන් වහන්සේ ළඟට රජුරෝ මේ ගල්ම සුද්ධ කරගන්න උදව්වට ආරාමිකය දෙන්න අහනවා බාර ගන්න දෙයි කියලා. ඒ ගමන භාගතුන් වහන්සේත් අවසරය දීලා බාර ගන්න කියන්නේ කියලා. අතින් ඒ ගමන දැන් ඔන්න වචනේ ලැබුණා. ඉතින් රජතුමාටත් ස්වාමීන් වහන්සේ කණිඩියව වාර ගන්න කිව්වයි කියලා. ආ හොඳයි කිව්වට රජුරවන්න මේක අමතක වුණා. ඉතින් සෑහෙන කාලයක් අවුරුද්දකටත් වඩා කල් ගිහිල්ලා රජුරවන්න මේක හදිස්සියේ මතක් වුණා. ඉතින් රජුරෝ සියලු කටයුතු වල යෙදෙන ඇමතිනිකුට කතා කරලා ඇමති වගේ දැන් හැම දෙයක්ම සොයා බලන අය ඉන්නවනේ. ඉතින් ඇමතියට කතා කරලා ඇහුවා මේ අපි ඉන්දු අචිතරුන් වහන්සේට ආරාමිකයෙන් දෙන්න පොරොන්දු වුණා ආරාමිකෙක් අපි යව්වද කියලා හුවා. යමතුරු මහත්මයා නම් කිව්වා නෑ නෑ අපි එහෙම කෙනෙක් යව්වේ නෑ කියලා. මේක මම රජුරොත් කල්පනා කළා හරි නෑ නිකන් දැන් මම අහලත් ඉවර වෙලා මේක ඉෂ්ට කළේ නෑනේ. දැන් දවස් කීයක් ගත වුණාද කියලා බලන්නේ කියලා. කැමැතියත් දින ගණන් කරලා බලන්න කියලා දේවයන් වහන්සේ දවස් 500ක් විතර ගිහින් තියෙනවා කියලාද. අවුරුදු දෙකකට චිට්ට වෙන්න ඇවිල්ලා. දැන් ඒ ගමන රජුරෝ තිනන් කිව්වා ආ එහෙනම් දරුන් වහන්සේට 500ක් දෙන්න කියලා. දවසට එක්කෙනා ගාව. 500ක් කිව්වම කොච්චරද? සාල දමා. ඉතින් ඒ ගමන කරපුවාට අර කන්ද පාමුල අර ගමම ගිහිල්ලා පදිංචි කරගෙන. <laughs> ඊට පස්සේ තෙරුන් වහන්සේගේ උපස්ථායක ගමේ කියලා එකක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ ගමට නිතර වඩිනවා. ඉතින් ආරාමිකය හැටියට දුම්හම් දුන්නාම ඉතින් දුප්පත් මිනිස්සුනේ. ඉතින් ඒ කාලේ කොහොම හරි මේ සැනකෙලි උත්සව කාලයක් ආවා. ඉතින් ළමයි ඉතින් තම තමන්ට තියෙන හැටි ආභරණ මේ සැරසිලි පැනඳගෙන ඉන්නවා. ඉතින් බොහොම දුප්පත් ගයක් තිබුණා. ස්වාමීන් වහන්සේ පින්ඩ පාද වැඩිහාම අර ගෙදර ළමයා අඬනවා. ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා මේ ළමයාගේ අම්මගෙන් මොකද මේ ළමයා අඬන්නේ කියලා. දැන් කිව්වා ස්වාමීනි මේ උසව කාලෙනේ මේ අනින් ළමයි මාල වලු දාගෙන ඉන්නවා. මේ ළමයා මේ ආභරණයක් දෙන්න කියලා අඬනවා. මේ දුප්පත් අපිට මොන ආභරණද කියලා. ස්වාමීන් වහන්සේ නම් කිව්වා ඔන්න ඔය පිදුරු ටිකක් ගන්නයි කිව්වා. අරගෙන ඕකෙන් දරුණුවක් හදන්න කිව්වා. ඔය ළමයාගේ ඔළුව උඩ තියන්නේ කියලා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මේක රත්තරන් ආභරණයක් වෙන්න කියලා දිෂ්ඨාන කළ වැඩිය. ඉතින් දැන් මේක මේ ළමයාගේ ඔළුවේ ඔටුන්නක් දැම්මා වගේ ලස්සන ආභරණයක්. මේ ළමයාට හරිය සන්තෝෂයි. ඉතින් වටපිටේ ඉන්න ගෙවල් වල මිනිස්සු බැලුවා මුන්ට කොහොමද මෙච්චර වටිනා ආභරණ රජුරුවන්වත් නැහැනේ මෙච්චර ලස්සන ආභරණයක් මේක අනිවාර්යෙන් මේ මිනිස්සු හොරකම් කරගෙන ඉන්නේ මේකත් මිනිස්සුන්ට කොහෙද මෙච්චර වටිනා රත්තරන් බඩුයි කියලා මිනිස්සුયો ගිහින් කියලා කිව්වා රජුරවන්ට මේ මෙහෙමයි මේ මේ අවල් ගෙදර වටින ආභරණයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේගොල්ලෝ හොරකම් කරගෙන ඇවිල්ලා රජමෙදුරවත් නැහැ මේ වගේ ලස්සන ආභරණයක් දැකලා. ඒ ගමන කරපු වැඩේ රජුරෝ රාජපුරුෂය වෙලාහක් කියලා මේ පිරිසම අත්අඩංගුවට අරගත්තා. ඉතින් දෙවනි දවසේ ස්වාමින් වහන්සේ ආපහු අරගේ පහු කරගෙන පින්ඩ පාත වැඩිය. දැන් ගෙදර මිනිස්සුයෝ නැහැ. ළඟපාත ගෙවල් වල මිනිස්සුන් යන කොහොම මේ ගෙදර හිටපු මිනිස්සුයෝ කියලා දැන් ස්වාමින් වහන්සේගේ ගමනේ මේ ගමනේ ඉතින් ස්වාමීන් වහන්සේ ඔයා පහනවා ගමේ මිනිස්සු ගැන. ඉතින් ගෙදර කවුරුවත් නැතිකොට අහුව කොහොම මේ ගෙදර මිනිස්සු කියලා. නැග ස්වාමීන් මොකක් කරන්නේ මේ අර ආභරණයේ හින්දා තමයි ප්‍රශ්නේ ඇති උනේ. මේ මිනිස්සුන්ව රජුරෝ මේ අත්අඩංගුවට ගත්තයි කියලා. ස්වාමීන් වහන්සේත් ඒක මම එහෙමම වැඩම කළා රජමාලිගාවට. ඉතින් රජමාලිගාවට වැඩම කළාම බිම්බිසාර රජතුමා ආසන පනවලා රජතුමා මේ ස්වාමීන් වහන්සේ වඩා හිඳේවා. ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා රජතුමනි අහවල් අපේ ගමේ අහවල් මේ ගෙදර මිනිස්සුන් ඔය අතඩංගුවට ගත්තද කියලා. එහෙමයි ස්වාමීනි මේ මේ මිනිසුන්ට බොහොම ලස්සන වටිනා ආභරණයක් තියෙන හම්බ වෙලා තියෙනවානේ. නියුදුපත් මිනිසුන්ට කොහෙන්ද ඔච්චර වටිනා ආභරණ අනිවාර්යයෙන්ම ওই මිනිස්සු හොරකම් කරලායි කියලා. ඒ ගමන රජ මේ තෙරුණහන්සේ මොකද කළේ රජකුමාරගේ සම්පූර්ණ මාලිගාවම රත්තරන් වෙන්න කියලා අදිෂ්ඨාන කළා. ඒක සුළු මොහොතකට කරපු අදිෂ්ඨානය. ඉතින් මේ විත්ති හිටන් ජනේල් දොරවල්ද සෑම දෙම රත්තරන් වෙන එක මොහොතකට. ඉතින් ඒ ගමන ස්වාමීන් වහන්සේ ඇහුවා රජතුමනි ඔබට මෙච්චර රත්තරන් කොහෙන්දයි කියලා. ඒ ගමන රජතුමා තේරුම් ගත්තා මේක ස්වාමීන් වහන්සේගේ ප්‍රතියක් කියලා. ඉතින් ඒ වගේ ශක්තිය තිබිච්ච උතුමෝ හිටියේ. ඊට පස්සේ එර්දි අතහැරියාම ආපහු ඒක කොහම ගල් ගඩොල් වල සිමෙන්තිය. <laughs> ඉතින් ඊට පස්සේ රජතුමා මොකද කළේ අර ගෙදර මිනිස්සුන්ව නිදහස් කෙරෙව්වා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ අයගේ මේ රෙද්දිය මේගොල්ලෝ කරපු වැඩේ මේ රජුරුවන්ව නිවා කරගන්න රත්තරන් වලින් ගෝධදේ ඒකේ අක්ෂය මේ රත්තරින් මවාගෙන මේක තල්ලු කරගෙන අරන් ගියා. අන්තිම තාපස පිරිසත් මොකද කළේ රජුරවන්ට ඉස්සෙල්ලා මේක දුන්නාම රජුරටින් බොහොම සන්තෝෂ වුණා. කිව්වා මේ රජුරවන්ට දෙන්න පඳුරක් අරන් ඇවිල්ලා තියෙන එහෙමයි කිව්වේ. <laughs> රජුරවන්ට දෙන්න තෑග්ගක් අරන් ඇවිල්ලා තියෙනවායි කියලා කිව්වම රජුරොත් එන්න කියලා පිරිස ගෙන්නගෙන මේක බාරගත්තයින් පස්සේ රජුරෝ පැවරීමක් කළා. රජුරෝ තුගුණට අහුවෙලා තමයි පැවරීම කළේ. රජුරෝ තෑග්ග බාර අරගෙන ඉඳන් කිව්වා මේ ඔබ වහන්සේලාටත් ඉතින් මොනවා හරි මම මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවා නම් කියන්නයි කිව්වා. ඉතින් ඒ ගමන කිව්වා රජතුමනි අපටත් කෙරෙන්න නම් වැඩක් තියෙනවා <laughs> කියලා. ඉතින් කියලා ඉඳන් කිව්වා මේ අපි වාඩිලා ගන්න තැනක ගහක් තියෙනවායි. මේ ඒක දැන් වෙනත් තාපසවරු අල්ලගෙන දැන් ඉතින් අපිට එතන ඉන්න විදිහක් නැතේ අපේ ගහපට දෙන්නේ කියලා ඒගොල්ලෝ මේ විදිහට කිව්වා. ඉතින් රජුරෝ තිනම් කියව ඉතින් රජුරන්ට ලොකු දෙයක් නෙමෙයි. රජුරවන්ගේ රටේට රත්තරන් රෝද දෙකක් හම්බෙච්චාම රජුරෝ රාජපුරුෂයෝ යැව්වා. රාජපුරුෂයෝ යවලා කිව්වා අර ගහළඟ ඉන්න තාපස ජීවිතේ දීර ධම්මන්නේ කියලා. ඊට පස්සේ රාජපුරුෂයෝ ගිහිල්ලා අර තාපසෙම ඇදලා එළියට දැම්මහම මේ අර පිරිස ගිහින් එතන වාඩි වුණා. ඉතින් අර පිරිසෙත් ඉන්නවනේ දැන් අර එළියට දාපු දෙවෙනි පිරිසෙත් ඉන්නවනේ මේ මේ ලෞකික අභිඥා හැමදේම තාපසවරු. මේගොල්ල බලුවා මොකද්ද මේකට හේතුව කියලා බලනකොට දැක්කා මේගොල්ලෝ මේ රජුරන් අල්ලගෙන මේ ක්‍රමයෙන් කියලා. ඉතින් මේ මොකද කියන්නේ? ඒගොල්ලෝ උපාය හොයාගත්ත රජුරන්ව නැවත ඒ පැත්තට පක්ෂ කරගන්න. රජුරන්ට හම්බුනේ රෝද දෙකයි ඇක්සලි විතරයිනේ. දැන් මේකට රතයක් නැහැ රජුරවන්ට හරියන්නේ රෝදයකට හරියන්නේ නිකන් රතයක් හරියන්නේ රෝද දෙකේ හැටියට රතර රතයක් මොහොත මේගොල්ලෝ කරපු වැඩේ රත මැදිරියම වාගත්තා අතේ උඩ කොටස ඊට පස්සේ ඒ ටිකම වාගෙන මේගොල්ලෝ අරගෙන ගියා මේ කුස්තගෙන ගිහිල්ලා රජුරවන්ට දෙන්නලා ඉඳන් කිව්වා මේ මොකද කියන්නේ රජතුමනි අපි ඔබට තෑග්ගක් අරගෙන ආවයි කියලා අර රත මැදිරිය දුන්නා. ඒ රජුණාට දැන් ඉහි මල අපේ පුනවා වගේ රෝද දෙකට හරියන්න දැන් රත මැදිරියත් හම්බ වුණා. මේ රජුරුව ඇහුවා මගේ මොනවා හරි කෙරෙන්න එහෙම දෙයක් තියෙනවද කියලා. ඉතින් කිව්වා "ඔව් රජතුමනි, ඔතෙන් ගොබගෙන් කෙරෙන්න වැඩක් තියෙනවායි. අර අපි වෙනදට වාඩිලා ගන්න ගහ දැන් අර අනිත් තාපස පිරිස අල්ලගෙන තියෙනවා. අපේ ගහ අපටම දෙන්නයි කියලා කිව්වා. ඒ ගමන මොකද කළේ රජුරුව තවත් රාජපුරුෂයන් පිරිසක් යවලා ඉනයිකෝ දැන් කලින් ගිහින් වාඩි වෙච්ච පිරිස ආයෙ ඊට අතර දාන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? දැන් දෙගොල්ලේ ගමන හඬු සරුවල් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙගොල්ලම සඳු සරුවල් වෙලා ඒ ගමන කල්පනා කළා අපි ඉතින් දෙගොල්ලම කරපු වැඩේ හොඳ මදි නේදයි කියලා මේගොල්ලෝ ඒ ගමන දෙගොල්ලම ආපහු මේ කන්දට ගියා. ඊට පස්සේ මේ දැන් බලන්න මේ වෙයිදී අපි නොහිතුවට මේවා දිහා බලන් ඉන්න පිරිස් ඉන්නවා. ඉතින් මේක ගැන දැන් මේ මොකද කියන්නේ දෙවිවරු බලන් ඉඳලා කල්පනා කළා මේ රජුරෝ කළප කරපු වැඩේ හොඳ නෑ. මේ තාපසවරු දෙපිරිසගෙන් මල්ලස් ගත්තානේ. අල්ලගෙන මේ දෙපිරිස අරගෙන දෙපිරිසටම මේ කරපු වැඩේ සුදුසු නෑ. ඒක නිසා මේ රජුරවන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා අර දේවරු කෝප වෙලා මොකද කළේ මේ සමුද්‍රයේ ගොඩ ගණන් සැලැස්සුවා. සැලැස්සලා අර බරු නගරයේම සම්පූර්ණ මොහොතට හොදාගෙන ගියා සුනාමියක් වගේ ඇවිත් ඉතින් මේ ඒ බරු රටේ යොදුන් දහසක් පමණ තැන මහමුදට යට උණයි කියලා සඳහන් වෙනවා ඒ ගමන ඉතින් භාගතුන් වහන්සේ කතන්දරය කියලා ගාථාවකින් ප්‍රකාශ කළා එසේන මන්තරං කත්වා බරු රාජාති මේසුතං උච්චින්නෝ සහ රට්ටේහි සරාජා විභවංගතෝ යන්නේ ඒක මේ ජාතක පාළියේ දුක නිපාතයට අයත් බරු ජාතකයේ සඳහන් වෙන බව සඳහක් වෙනවා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අතීත කතාව ගෙනහැර දැක්වුවාම රජුරු අනිවාර්යයෙන්ම දැනගත්තා මේ කිව්වේ කාටවත් නෙවෙයි මේ බණ කිව්වේ නම් මටම තමයි මම මේ කරාපු වැඩේ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ මේ බණ මටමයි කිව්වේ කියලා ඉතින් ඒ ගමන ඉතින් භාග්‍යතුන් වහන්සේ සමාගවාගෙන රාජපුරුෂය යවුවා මේ ඒගොල්ලෝ අයින් කරන්න අර අනි තීර්ථක පිරිසව අයින් කරන්නයි කියලා. ඒ පිරිසව අයින් කරලා ඒ ගමන කරපැණේ රජතුමා ඒකට හරියන්න මේ එතන විහාරයක් කෙරෙව්වා. ඒක තමයි රාජකාරාමයේ කියලා ප්‍රසිද්ධ වුණේ. ඉතින් අර අන්න තීර්ථකයෝගෙන ආපු ලීයා ගියම අරගෙන තමයි රජු රාජකාරාමේ හැදුවේ කියලා සඳහන් වෙනවා. ඉතින් දැන් ඔන්න ওই විදිහට රජතුමා රාජකාරාමේ හදවා පූජා කළා. ඒ වුණාට රජුරෝ මුලින් රැස් කරගත්තු කර්මයේ විපාකත් ලැබුණා. කොහොමද ලැබුණේ? කොහොමද රජකම නැතුවද? රජතුමාට වයස්ගත වෙලා දවසක් බණහන්ඩ ජේතවනාරාමයට ගිය වෙලාවේ රජුරුවන්ගේ පුත්‍රයා විදුලබ කුමාරයා සේනාපතිත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණය කරලා පැහැරගත්ත රජුරුවන්ගේ තිබිච්ච අර රාජකීය මොනවද භාණ්ඩ ඔටුනු අරව මේවා රජුරුව ගලවලා සේනාපතිට බාර දෙනවා බණහන්න වාඩි වෙනකොට රජතුමා බණහන අතරතුරේ සේනාපති මේ ටික අරගෙන හිමිට ගියා. ගිහිල්ලා හත් කළා විරුඩබ කුමාරයව රජ කෙරෙව්වා. රජුරෝ බණහලා ඉවරනකොට බලනකොට සේනාපතිත් නෑ රජුරුවන්ගේ ඔටුන්නා ආදී ඒ රාජකපුද භාණ්ඩත් නෑ රජුරෝ දැනගත්ත වැඩේ වැරදුනා තමයි කියලා. ඒ ගමන රජුරෝ මාලිගාවට ගියේ නෑ රජුරෝ දන්නා මොකක් හරි දෙනවා තියෙන්න දෙන කුමන්ත්‍රණ එහෙම මේ. රජුරෝ ඒ ගමන කරපු වැඩේ <clears throat> දැන් රජුරුවන්ගේ දුවක්ව විවාහ කරවා දීලා තිබුණා අජාතසතු රජුරුවන්ට මගධ රටේ. රජුරෝ කල්පනා කළා මම මගධ රටට ගිහිල්ලා කියලා අජාතසතු රජුරුවන්ගේ උපකාර ලබාගෙන ඇවිල්ලා මගේ රාජ්‍ය නැවත කොහොම හරි උඩුඩබගෙන් ගන්නවායි කියලා. ඉතින් එහෙම හිතාගෙන දැඩි රජුරුවත් ඒ වෙනකොට වයසයි මොකද මේ භාගතුන් වහන්සේට අවුරුදු 80ක් වෙනකොට කොසල රජුගන්ටත් අවුරුදු 80යි සම වයසයි. ඔව්. ඉතින් ඒක නිසා මේ දැන් ඒ ඒ කාලේ තමයි මේක වෙලා තියෙන රජුණන් රාජ්‍ය නැති වුණේ අවුරුදු 80. ඉතින් මේ ඒ ගමන රජතුමා මොකද කළේ? ඉතින් මේ දැටි උටුන්නන්නේ නැහැ නේ හින්දා හොයාගන්නන්නේ නැහැ නේ. ඉතින් ඒකේ හින්දා රජුරෝ සාමාන්‍ය කෙනෙක් වගේ මේ පාගමනීම කොහොම හරි දවස් ගාණක් මහන්සි වෙලා රජ මගධ රාජධානියට පැමිණියා. කොහොම හරි රජුරෝ රජගහනුවරට සමීප වෙච්ච දවසේදී එදා රෑ වුණා. ඉතින් නගරද්වාරේ වහලා රජුරෝත් හරි මහන්සි පිට හිටියේ. ඒ නගරද්වාරයේ ළඟ අම්බලමක් තියෙනවා නගරයට ඇතුල් වෙන්න බැරිව රායරෑබෝ වෙලා එන අයට නවත්තන්න. රජුරෝත් මේ ශාලාව හිටියේ. ඒ පාන්දර වෙනකොට රජුර අභාවක් ප්‍රාප්ත වුණා. ඒක නිසා නැවත රාජ්‍ය ගන්න ලැබුණේ භාගතුන් වහන්සේගේ අනාගතය සත්‍යභාවයට පත් වුණා. දැන් මේ රාජකාරාමේ වැඩිින් දැද්දී භාගතුන් වහන්සේ දහසක් භික්ෂුණීන් වහන්සේලාට මෙන්න මේ කෙටි දේශනාව වදා වදාලා මොකද්ද? චතිහිකෝ භික්ඛුනියෝ ධම්මේහි සමන්නාගතෝ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ හෝති. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මෙහෙණනි මේ ධර්ම හතරෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා සෝතාපන්නයි. සතර අපායන වැටෙන කෙනෙක් නියත වශයෙන්ම ඉදිරි මාර්ගඵල පිහිට කර ඇති ඉන්න කෙනෙක්. කවුද? යම් භික්ෂුණියක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද ධර්ම රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද මහා සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද අරියකාන්ත සීලයෙන් යුක්තද මෙන්න මේ ධර්ම හතරෙන් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවිකාව සෝතාපන්න සතර අපායන වැටෙන නියත වශයෙන් සම්බෝධිය පිහිට කොට ඇති කෙනෙක් කියලා භාගතුන් වහන්සේ වදාලා. අනතුරුව සඳහන් වෙනවා බ්‍රාහ්මණ සූත්‍රයේ නමින් දේශනාවක් භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බ්‍රාහ්මණයන්ගේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ඒගොල්ලෝගේ දෙන උදයගාමිනී ප්‍රතිපදාව කියලා එකක්. අතින් ඒ බ්‍රාහ්මණයෝ තමන්ගේ ශ්‍රාවකයන්ට මෙසේ කියනවලු. පින්වත මෙහි වෙන්න උදේම නැගිටලා නැගෙනහිර දිසාව බලාගෙන යන්න. එතකොට නැගෙනහිර දිසාව බලා යනකොට මේ ඒ කියන්නේ ආයි හැරෙන්නේ කෙරෙන්නේ නැහැ. කෙලින්ම ඇඳෙන් බහැලා නැගෙනහිර දිසාව බලාගෙන යනවා. හරි. ගෙයින් එළියට බහලා නැගිටිරි දිශාව බලාගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ කියනවලු පල්ලමක් තිබ්බොත් එහෙම ඒ පල්ලමට පනින්නවා. <laughs> ඒ පල්ලම මග හරින්න එපා කියනවා. මා සෝභම් පරිවර්ජී. මා පපාත මහා ප්‍රපාතයක් තිබුණොත් එහෙම දැන් ඒකෙන් දැන් කොහොමද බහින්නේ කියලා වෙන පාරකින් ගිහින් හරියන්නේ අර ප්‍රපාතයෙන් පල්ලෙහාට බහින්න ඕන. ඊළඟට මොනවා හරි කණු කටු ඊළඟට ඔය ඉස්සර ගම්මද්දර තිබ්බනේ මේ කසල වලවල් වැසිකිලි වලවල් ආදී දැන් ඒක තම නැගෙනහිරට යනකොට ඉස්සරහට හම්බුනේ ඒකට පයින්නවා <laughs> ඉතින් මේ එහෙම මැරෙන කෙනා මරණින් මත්තේ සුගතිගාමි වෙනවා ඒක තමයි බ්‍රාහ්මණයනි කියන්නේ. බලන්න දැන් අන්න ඒක නිසා තමයි ඒ කාලෙදි හිටපු බුද්ධිමත් මිනිස්සු බුදුරජාණන් වහන්සේගෙන් අතිශය ප්‍රසාදයටපත් වෙන්නේ දැන් බ්‍රාහ්මණය උදේගාමිනී ප්‍රතිපදාව කියලා මේ මිනිස්සුන්ට සුගතිගාමී වෙන්න කියා දුන්න ක්‍රමය ඒකයි. දැන් අදට උනත් මේ ඒක ගැන උදේගාමිනී කියන කියන අට කතාවේ සඳහන් කරන අත්තනෝ සමේ වඩ්ඩිගාමිනී ඉතින් ඒගොල්ලොන්ගේ ආගමේ හැටියට ඒක තමයි කියන සුගතිගාමී වෙන්න තියෙන ක්‍රමය. අතින් ඒ විදිහට ගිහින් මැරෙන්නේ කියලායි කියන්නේ. අදටත් තියෙනවනේ ඉන්දියාවේ එහෙම දේවල් දැන් අර මේ සති පූජා කියලා හක් කියලා ඔව් ස්වාමී ආනාරි ස්වාමියාව සුගතිගාමී කරන්න නම් භාර්යාව ස්වාමියාගේ චිතකයටම පැනලා මැරෙන ක්‍රමයක් තියෙන්නේ ඒ වගේ ඊළඟට අදත් තියෙනවා මේ බරණැස නැගෙනහිර යුරේ පදිංචි වෙලා ඉන්න අය සුගතිගාමි වෙනවා කියලා ඒගොල්ලෝගේ ලබ්ධියක් තියෙනවා. ඒක හින්දා මේ නැගෙනහිර යුරේ ඉඩක් නැහැ ඇඟිල්ලක් ගහනවා. පෙට්ටි පෙට්ටි ගෙවල් මහා ගොඩක් ගහගෙන ඉන්නවා නැගෙනහිර යුරේ ජීවත් වෙන අය සුගතිගාමි වෙනවා කියලා. බටහිර යුර පැත්තේ ඕන හැටි ඉඩ කඩ තියෙන. මේ පැත්තේ ගෙවල් හදන්නේ නැහැ මිනිස්සු. <laughs> මොකද ඒ ඒ පැත්තේ බටහිර පැත්තේ ගංගා ගඟෙන් බටහිර පැත්තේ ජීවත් වෙන අය මරුණාන් පස්සේ බල්ලෝ කපුට වෙලා උපදිනවා. ඉතින් මේ අන්න ඒ වගේ ඉගැන්වීමක් තමයි මේ උදේගාමිනී ප්‍රතිපදාව කියන එක. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා සංකෝපණී තම් භික්ඛවේ බ්‍රාහ්මනානම් බාල ගමන මේතා. මූල ගමන මේතා. කියන මානෙනි ඒක මේ බ්‍රාහ්මණයාගේ මහා මෝඩ ගමන ඒ වගේම මුලා වෙලා කරන ගමනක් කියන මේ උදේගාමිනී ප්‍රතිපදාව කියලා නැගෙනහිර දිශාවට කියලා මොකක් හරි පල්ලමකින් වැටිලා මැරෙන එක. කියලා නැගෙන කල කිරීමවත් විරාගයේ පිණිසවත් නිරෝධයේ පිණිසවත් කෙලෙස් සංසිඳීම පිණිසවත් ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නටවත් නිවන පිණිසවත් හේතු වෙන එකක් නොවේ. මහන්නේ තථාගතයන් වහන්සේත් මේ ධර්ම විනයෙහි උදේගාමිනී ප්‍රතිපදාව පනුව පමනවනවා. එතකොට මෙතන උදේගාමිනී ප්‍රතිපදාවේ කියලා කියන්නේ දියුණුවට යන මාර්ගය කියන එකයි. මොකද්ද භාගතුන් වහන්සේ විසින් පමුණවන උදේගාමිනී ප්‍රතිපදාව? ඒක ඒකාන්ත වශයෙන්ම කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස කෙලෙස් සංසිඳීම පිණිස සම්බෝධියේ පිණිස නිර්වාණයේ පිණිස හේතු වන්නා මොකද්ද මේ උදේගාමී ප්‍රතිපදාව <clears throat> මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒ භාග්‍යතුන් වහන්සේ අරහත්ති සම්මා සම්බුද්ධ අනාදි වශයෙන් ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒ වගේම අරියකාන්ත ශීලයෙන් යුක්ත වෙනවා. මෙන්න මේක තමයි මේ ධර්ම විනයෙහි තියෙන උදයගාමිනී ප්‍රතිපදාව දියුණුවටපත් වෙන ප්‍රතිපදාව. ඉතින් අනිවාර්යයෙන් මේ කියන සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා මරණින් මතු නිදාපි පිළියාසේ සුගතිගාමී වෙනවා. අන්න ඒක නිසා ඒක තමයි මේ ධර්ම විනයෙහි තියෙන උදයගාමිනී ප්‍රතිපදාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට සඳහන් වෙනවා ආනන්ද සූත්‍රය නමින් එක් අවස්ථාවකදී සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ තානන්ද ස්වාමින් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් සමාපත්තියෙන් ගිහිටලා ආනන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා සතර ස්වාමීන්ගේ කතා බහේ යෙදিলা පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්ත සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ පවසා සිටියා. කතින්නං කෝ ආවසෝ ආනන්ද ධම්මානම් පහාන කතින්නං ධම්මානම් සමාගමන සමන්නාගමන හේතු ඒව මයම් ප්‍රජා භගවතා විහාගතා සෝතාපන්නෝ අයිනිපාත ධම්මෝ ධම්මා නියතා සම්බෝධිකායන ආනන්දේනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම කීයකින් යුක්ත වීම හේතුවෙන්ද මේ ප්‍රජාව සෝතාපන්නේ සතර අපායේ නොයැටෙන අය නියත වශයෙන් සම්බෝධිය පිටකට ඇති අයයි කියලා දේශනා කළා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් එතන ධානන්ද ස්වාමීන් වහන්සේ නංගුවා අහතුනේ ධර්ම හතරක් ඔව් ධර්ම හතරක් මේ කියන ප්‍රශ්නේ අහන්නේ ධර්ම කීයක් ප්‍රහාණය කිරීමෙන්ද ධර්ම කීයකින් යුක්ත වීමෙන්ද කෙනෙක් සෝතාපන්නය සතර අපාය නොයැටෙන කෙනෙක් නිත වශයෙන් සම්බෝධිය පිහිට කොට ඇති කෙනෙක් කියලා භාගතුන් වහන්සේ වදාරා තියන්නේ කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආස්වතුනි ධර්ම හතරක් ප්‍රහාණය කරලා ධර්ම හතරකින් යුක්ත වීම නිසා තමයි භාගතුන් වහන්සේ ප්‍රජාව ගැන මෙසේ වදාලා දෙන්නේ. ඉතින් ධර්ම හතරක් ප්‍රහාණය කරලා ධර්ම හතරකින් යුක්ත වෙන ශ්‍රාවකයෝ සෝතාපන්නය සතර අපායන වැටෙන අය නියත වශයෙන් සම්බෝධිය පිහිට කොට ඇති අය කියලා. මොනවාද ප්‍රහාණය කළ යුතු කරුණු හතර යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් විදිහක අප්‍රසාදයෙන් යුක්ත වීම නිසා මරණින් පස්සේ අපායේ දෙගතියේ නිරේ විනිපාතයේ ගිහින් පහළ වෙනවද? ඒ බඳු අප්‍රසාදයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් අපහැදීමක් නොපැහැදීමක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කළ යුතු එකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් විදිහකින් අචල ප්‍රසාදය ඇති කර ගැනීමේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මරණින් පස්සේ සුගතිගාමි වෙනවා නම් ඒ බඳු අවිච්ඡ ප්‍රසාදයකින් අචල ප්‍රසාදයකින් යුක්ත විය යුතුයි. ඊළඟට යම් බඳු වූ ධර්මයේ කෙරෙහි තියෙන නොපැහැදීමක් නිසා මරණින් මත්තේ අසුතවත් පුතඥයා දුගතිගාමි වෙනවා නම් ඒ බඳු අප්‍රසාදී ධර්මයේ කෙරෙහි තියෙන නොපැහැදීම ප්‍රහාණය කළ යුතුයි. යම් බඳු අචල ප්‍රසාදයකින් යුක්ත වීම නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙනවා නම් ඒ බඳු අචල ප්‍රසාදයක් ඇති කරගatiya යුතුයි. ඊළඟට යම් බඳු නොපැහැදීමක් නිසා සංඝයා කෙරෙහි තියෙන නොපැහැදීමක් නිසා පෘථග්ජන පුද්ගලයා අපාගත වෙනවා නම් දුගතිය යනවා නම් ඒ බඳු අප්‍රසාදී සංඝයා කෙරෙහි තියෙන අප්‍රසාදය දුරු කරගatiya යුතුයි. ඊළඟට ආර්ය සංඝයා කෙරෙහි යම් අචල ප්‍රසාදයකින් යුක්ත වීම නිසා සතවත් ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමි වෙනවා නම් එබඳු ප්‍රසාදයක් අචල ප්‍රසාදයක් ඇති කරගatiya යුතුයි. යම් බඳු දුස්සීල භවකින් යුක්ත වීම නිසා අසෘතවත් ප්‍රත්‍යඥය මරණයෙන් පස්සේ අපායෙහි දුගතියෙහි නිරේගියෙන් උපදිනවා නම් එබඳු දුස්සීල භව දුරු කරගatiya යුතුයි. යම් බඳු සිල්වත් භවකින් යුක්ත වීම නිසා ආර්ය ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමි වෙනවා නම් අන්න එහෙම නොකඩුණු සිදුරු නොවෝ පැල්ලම් පළුදු නැති නිදොස් වූ නිවැරදි සීලයක් සමාධිය පිණිස හේතු වෙන සීලයක් ඇති කරගත යුතුයි. ඉතින් මෙන්න මේ කියන විදිහේ අංග හතර ප්‍රහාණය කළ මේ කියන විදිහේ අංග හතරින් යුක්ත වීම නිසා තමයි භාගතුන් වහන්සේ මේ ප්‍රජාව සෝතාපන්නේ සතර අපාය නොයැටෙන අය නියත වශයෙන් සම්බෝධි පරායන වෙන අය කියලා සඳහන් කරලා තියෙන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නෙට පිළිතුර සඳහන් කළා. ඊළඟට ඒ වගේ කෙටි කෙටි දේශනා කිහිපයක් තියෙනවා. තතෝ හි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ සබ්බ දුක්ගති භයං සමතික්ඛන්තෝ හෝති. මහණෙනි අංග හතරකින් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා සියලු දුගති භව බය ඉක්මවා යනවා. මොනවද ඒ අංග හතර? මේ කියන සෝතාපට්ටි අංග හතරයි. මේ කියන සෝතාපට්ටි අංග හතරින් යුක්ත වෙන ශ්‍රාවකයා සියලු දුර්ගති බය ඉක්මවා යනවා. ඊළඟට අංග හතරකින් යුක්ත වන්නා වූ ආර්ය ශ්‍රාවකයා ඔයත් ඒ වගේම කාරණයක් සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා යේහි භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතබ්බා මඤ්ඤයෝ මිත්තාවා මච්චාවා ඥාතිවා ශාලෝහිතාවා තේවෝ භික්කවේ චතුස සෝතාපට්ඨියංගේසු සමාදපේතබ්බෝ නිවාසේතබ්බෝ පතිඨාපේතබ්බෝ මම කියනවා මහන්නේ ඔබලා යමෙකුට අනුකම්පා කරනවා නම් යමෙක් ඔබලා කියන වචනේ අනුකම් දෙනවා නම් ඉතින් ඒ අය ඔබලාගේ මිත්‍රයෝ වෙන්න පුළුවන් හිතවතුන් වෙන්න පුළුවන් නෑදෑයෝ වෙන්න පුළුවන් ආදී එහෙම නැත්නම් දායකයෝ වෙන්න පුළුවන් ඒ වගේ කවුරු හරි ඔබලා කියන දේ අහනවා නම් ඔබලා යමෙකුට අනුකම්පා කරනවා නම් ඒ අයට කරන්න තියෙන අනුග්‍රහය තමයි මොකද්ද? ඒ අය මේ කියන සෝතාපට්ටි අංග හතරේ සමාදම් කරවන එක. කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන ධර්ම රත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන ආරි සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගෙන පිරිසිදු අරිය කාන්ත සීලය ඇති කරගෙන සෝතාපට්ටි අංග වලින් යුක්ත වෙන්නේ කියලා ඒගොල්ලොමයි සෝතාපට්ටි අංගවල සමාදන් කරන එක තමයි. ඒ ඇයට අනුකම්පා පිණිස කරන්න තියෙන්නේ කියලා සාහිතුන් වහන්සේ සඳහන් කළා. අනතුරුව සඳහන් වෙනවා ඒත් ඒ වගේම සූත්‍රයක භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා යමකට අනුකම්පා කරනවා නම් ඔබලා කියන දේ යමෙක් අහනවා නම් මිත්‍රයෝ හෝ යහළුවන් නෑදෑ හිත මිතුරන් ආදී කවුරු හරි ඒගොල්ලොන්ව සෝතාපට්ටි අංගවල සමාදන් කරවන්නේ කියලා සෝතාපට්ටි අංග හතර සඳහන් කරලා තවදුරටත් දක්වනවා සියා භික්කවේ චතුන්නම් මහා භූතානං අඤ්ඤතත්ත පඨවි ධාතුය ආපෝ ධාතුය තේජෝ ධාතුව වායෝ ධාතුව වායෝ ධාතුය මහණෙනි මේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීම දකින්න ලැබෙනවා මේ මහා පොළොවේ පඨවි ධාතුවේ ඊළඟට ආපෝ ධාතුවේ ගංගායන 12 ආදී මහා සාගරේ තේජෝ ධාතු උෂ්ණත්වයේ වායෝ ධාතුවේ සුළඟෙහි මේ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතයන්ගේ වෙනස් වීම දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපිට දකින්න පුළුවන් භූමි කම්පා ඇති වෙනවා, ජල ගැලීම් ඇති වෙනවා, මහා ලැබ් ගිනි ආදී හට ගන්නවා, සුලි සුලං හට ගන්නවා. ඉතින් මේ වගේ මේ සතර මහා ධාතුන් මුල් කරගත්ත නොයෙක් විදිහේ විපර්යාසයන් සිද්ධ වෙනවානේ. ඉතින් ඒ සතර මහා ධාතුන්ගේ යම් විපර්යාසයක් සිද්ධ වුණත් නත්තේක බුද්ධයා වෙච්ච අපසාදේන සමන්නාගත සාරිය ශාවකස සියාඤ්ඤ තත්තා මේ සතර මහා ධාතුන්ගේ යම් විපර්යාසයක් සිද්ධ වුණත් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙතන ආර්ය ශ්‍රාවකයා කියමු සෝතාපන්න ආර්යයන් වහන්සේ සෝතාපන්න ආර්යයන් වහන්සේගේ මේ බඳු විපර්යාසයක් නම් නැහැ කියනවා. ඒ කොහොමද? මොකද්ද සෝවාත බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයං වා තිරච්ඡාන යෝනිං වා ප්‍රතිවිෂයන් උපගච්ඡිස්සති ආන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයෙක් මරණින් මතු අපායේ දුගතියේ කියන්නේ කො නිරේ හෝ නැත්නම් තිරිසං අපායේ හෝ ප්‍රේතේ പ്രേත ලෝකයේ උපදිනවයි කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ විපර්යාසේන වෙන්නේ නැහැ කියනවා. ඊළඟට ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත ඊළඟට ආර්ය කාන්ද සීලයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකෙක් ඒ නිසා මරණින් මත්තේ සතර පායෙහි ගිහින් උපදිනවයි කියන එක වෙන්නේ නැහැ සතර මහා ධාතුන්ගෙන් එක් විද විපර්යාස වෙන්න පුළුවන් නමුත් මේ දේ කන පිටට කවදාවත් වෙන්නේ නැtei කියලා සඳහන් කරලා තියෙන නිසා යම්කිසි කෙනෙකුට අනුකම්පා කරනවා නම් යමෙක් Taman කියන දේ අහනවා නම් ඒ දුටමිතුරු හිතමිතුරු නෑද හැම දිනාටම මේ කාරණේ කියලා සෝතාපට්ටි අංගයන්හි සමාදන් කරවන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. කියන්නේ ඒක නිසා මේ පින්වතුන්ලා ඒ කාරණේ අනුව හිතට අරගෙන තම තමන් උත්සාහවන්ත වෙන්න මේ කියන විදිහට මේ තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙමින් අරිය පන්ත සීලයෙන් යුක්ත වෙමින් ඒ සෝතාපට්ටි අංග ඇති කර ගන්නට වහන්සේ ගන්න. නමුත් ඉතින් මේ සෝතාපට්ටි අංග ඇති කර ගන්නවයි කියන එක ලෙහෙසි කාරණයක් නෙමෙයි. ආරම්භ කරන්න පුළුවන්. දැන් මේ කොයි කවුරුත් මේ සෝතාපට්ටි අංග දියුණු කර ගැනීමේ ආරම්භයේහි සිටිනවා. ඉතින් මේක සම්පූර්ණ කර ගැනීම තමයි දුෂ්කර වෙන්නේ. ඒ සඳහා මහන්සි ගන්නට ඕන දැන් මේක මේ ශ්‍රද්ධහා මාත්‍රයෙන්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුළුවන් තරම් ආදර ගෞරවය ඇති කරගත්තා කියන්නේ එකම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදය ඇති කරගත්ත වෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදය ඇති වෙන්නේ කොහොමද? කොහොමද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අජල ප්‍රසාදයක් ඇති වෙන්නේ? අන්න හරි. කොහොමද ධර්ම මාර්ගයේ සත්‍යයි කියලා වැටහෙන්නේ? උත්තරේ හරි. කොහොමද ධර්ම මාර්ගයේ සත්‍යයි කියලා වැටහෙන්නේ? ධර්මය ඇසීමෙන් ධර්මය ඇසීමෙන්ම පුළුවන්ද? ධර්මය ඈ ධර්මානුකූල ප්‍රතිපත්තිය ධර්මානුකූල ප්‍රතිපත්තිය කෙතෙක් දුරට සම්පූර්ණ වෙනවද කොහොමද අචල ප්‍රසාදය ඇති වෙන්නේ විචිකිච්ඡා සමුච්ඡේදය විචිකිච්ඡාව කොහොමද සමුච්ඡේදය සෝතාපන්න වෙන්නේ සෝතාපන්න වෙන්නේ කොහොමද යහන් සක්කාය දිට්ඨිය කොහොමද නැති වෙන්නේ කියලා තමයි අහන්නේ. සතර සතිපට්ඨානේ කොතෙක් දුරට සම්පූර්ණ වෙනවද? ඈ? සෝවාන් මාර්ග ඥානෙ ලැබීමේ කියලා අදහස් කරන්නේ මොකද්ද? භාවනාව කොතෙක් දුර වැඩි යුතුද? හා ඝන සංඥාව නැතිව ගිහලා ධාතු වශයෙන් වැටෙන්නේ කොපමණ අවබෝධයකින්ද? පේක්ෂාව පිහිටන්නේ කොහොම විදිහ අවබෝධයක් තුළද? අනිත් ටිකක් ඉක්ටවට ආවා. හරි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වීමෙන් කොමක්ද මේ පූර්ණ වශයෙන් අවබෝධ වෙන්නේ? ප්‍රඥාවෙන් මොකක්ද අවබෝධ කරගන්නේ? ඈ? චතුරාර්ය සත්‍ය. ඒ බලමු මේක කියන්න ගිය වෙලාවට. ඒක ඔන්න ඕක තමයි වැඩි දැන් හොවාගෙන බැරි ඕකේ. තේරුණාද? ඔන්න මතක තියාගන්නලා කාරණේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචර ප්‍රසාදය ඇති වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම වෙනවා. එතකොට දැන් ඔය කිව්වා වගේ ධර්ම මාර්ගයේ සත්‍ය බව වැටහෙන්නේ ඝන සංඥාව නැතුව යන්නේ ඊළඟට දැන් ඒ ඒ ටික වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම. තේරුණාද? එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම තුළින් ඔය කියන කාරණු මුලින් වෙනවා. දැන් කල්යන් පු탁ඥයාටම ඝන සංඥාව මේ විදර්ශනා ඥාන බලෙන් දුරු වෙනවා. තේරුණාද? එතකොට ඒක ලෞකික විදර්ශනාවෙනුත් විය හැකියි. එතකොට ඒ වෙනකොට ධර්මානුධර්ම ප්‍රතිපදාවට කල්යාණ කෘතඥය අවදීන් වෙලා. සතර සතිපට්ඨානේ වඩමින් <laughs> භාවනා වඩමින් ඉන්නවා. ප්‍රඥාව දියුණු කරමින් ඉන්නවා. හරි. ඉතින් එතකොට ඕකේ විශේෂම දේ තමයි හේතුන් නිසා දුක හට ගන්න ආකාරය, හේතුන්ගේ අභාවින් දුක නැති වෙන ආකාරයත් ඒ කල්යාණ පු탁ඥයා මොණින් සම්මර්ෂණය කරන්න ඕන. ඒක තමයි යතුරු. ඒ තුලින් තමයි යාට විදර්ශනා ඥාන මුහුපුරවාගෙන මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි වෙනවා. ලෝකෝත්තර වශයෙන් ප්‍රථම මාර්ගඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාම අන්න එයා නිසක බවට පත් වෙන භාග්‍යතුන් වහන්සේ විසින් යම් මාර්ගයක් දේශනා කළාද ඒක පරම සත්‍යයි. ඒ මාර්ගයෙන් තමයි මම මේ දුක අවබෝධ කරගත්තේ. මෙතෙක් දුරට සමුදේ ප්‍රහාණය කළේ. සමුදේ එතන සමුදේ කිව්වහම සතර අපායට වැටෙන තෘෂ්ණාව ප්‍රහාණය වේ. සමුච්ඡේද වශයෙන්. ආය සතර අපාය යන්නේ. ඊළඟට එපමණ දුරකට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. එපමණ දුරකට මාර්ගය වැඩි. අන්න ඒකෙන් මේ ආර්ය ශ්‍රාවකයා නිසල මේ මේ මොකද කියන්නේ අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ. ධර්මයේ ස්වාක්කාතයි මහා සංඝ රත්නේ ආර්ය සංඝ රත්නේ සුපටිපන්නයි. කියලා අන්න එතකොට මේ <clears throat> මාර්ගඥානයෙන්ම සෝවාන් ආර්යයන් වහන්සේ අර අර මොකක්ද මේ ආර්ය කාන්ත සීලය සම්පූර්ණ කරගෙන තියෙනවා. ඔන්න ඔකට පිළිගන්න. <laughs> එහෙනම් ඒක මතක තියාගන්න කොහොමද අචල ප්‍රසාදයට පත් වෙන්නේ කියලා. ඉතින් මේ භාගිතුන් වහන්සේ ඒ ඒ කාරණේ වෙනත් විදිහකට දක්වන අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන්න කියලා කිව්වට මේ කියන්නේ ඉතින් අර භාගිතුන් වහන්සේ කෙරෙහි උපරිම ආදර ගෞරවයෙන් යුක්ත වෙන්න කියන එක ඒක වෙන්න ඕන නිකන් අර බාහිර ආදරයක ආදර ගෞරවයකින් නෙමෙයි. ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. අර ඒක නිසා තමයි අර උපාසකතුමෙන් ගැන කියන්නේ මේ ඒ උපාසකතුමා සෝවාන් වෙලා ගියයින් පස්සේ අර මාරදී පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන්ම වාගෙන ගේ දොරකඩට ඇවිල්ලා අර උපාසකතුමාට කතා කරලා කිව්වනේ මේ උපාසකය මම කලින් මේ සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඔබට බණ කිව්වා. නමුත් ඒක වැරදි මේ ඇතම් සංස්කාර විතරයි අනිච්ච, ඇතම් සංස්කාර අනිත්‍ය නැහැ. ඇතම් සංස්කාර විතරයි දුක්ඛ, ඇතම් සංස්කාර දුක්ඛ නැහැ. ඇතම් සංස්කාර විතරයි අනාත්ම, ඇතම් සංස්කාර අනාත්ම නැහැ කියන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයෙන් ඇවිල්ලා ජීවි. තේනවා දැන් බාහිර පුතග්ජන කෙනෙක් නම් අනිවාර්යෙන් එයා බලන්නේ ස්වરૂපේදී. ඉතින් දැන් මෙයා සැබවින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් ඉන්න නිසා මෙයා එතකොට මේ මොකද්ද මේ කියන්නේ? මේ නම් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. ඔබ මායයද කියලා ඇහුවා. මාර්ගයේ පුත්‍රයාගේ ස්වභාවයක් තියෙනවා. ඔබ මායයද කියලා ඇහුවොත් එයා නෑ කියන්නේ. කිව්වා මම මාර්ගයේ පුත්‍රයා තමයි කියලා. කියලා එයාගේ ස්වරූපයෙන් බෙනී හිටියා. ඉතින් බෙනී හිටියාම කිව්වා ඔබ වගේ එක මායයෙන් මේ මාර්ග 1000කවත් මගේ ප්‍රසාදය වෙනස් කරන්න බෑ කිව්වා. අන්න ඒක තමයි කල ප්‍රසාදය කියන්නේ. නෑ. ඕක සාමාන්‍ය පුතන් ජනින්ට ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයෙන් කෙනෙක් ඇවිල්ලා හක් කළා. ওই මාර්ගීය පුත්‍රයා ওই විදිහට අනිත් පැත්තට මොකක් හරි බණක් කියපු හැටි මිනිස්සු ඒක තමයි පිළිගන්නේ. <laughs> තේරුණාද? අන්න ඒක තමයි අචල ප්‍රසාදේ කියන්නේ කේ වෙනස. ආර්යයන් වහන්සේ දන්නවා භාගතුන් වහන්සේ විසින් වදාළ හැක්කේ කුමක්ද? වදාළ හැක්කේ මොකක්ද කියන එක එයාට අර ප්‍රත්‍යක්ෂය තුළින් පැහැදිලි. ඒක නිසා අර බාහිර ස්වરૂපය යනවා නෙවෙයි. එයා බලන්නේ අර කන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියෝ වගේ ධර්මය අවබෝධ කිරීමෙන් තමයි මේ අචල ප්‍රසාදයටපත් වෙන්නේ කියන එක මතක තියාගන්න. මේ සෑම දිනම මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලය නොපමාවේ සෝතාපට්ටි අංග සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය සම්පත්තියේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තිසරණ පංචශීලයේ පිහිටා ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කළ භාවනා කළ ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තිය පුණ්‍ය චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි අනිත්‍ය වේ පුණ්‍ය චේතනා සමුදායත් ඇතිවීම නැතිවීම වශයෙන් సంతානීය පෙළෙන බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් ගිහින පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පුනිචේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණා දුක්ඛ සමුදය ආරිය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යයි. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මී කාන්තේම හේතු වෙත්වා වාසනාව වෙත්වා කියා ප්‍රාර්ථනා කරගනිමු. ජනිත කරගත්තා වූ සම්පතින් ලෝකේන් රාජී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින්ද අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච භුම්මාට්ටා දේවා නාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මාට්ඨා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං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 සිද්ධ කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන් ඥානන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා ආදී දාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනක දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බී පියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු